नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි तदीयन्ति सङ्घम् शरणम् गच्छामि पानातिपाता वीरमणि सिखापदम् समायामि अभिन्नादाना वीरमणि सिखापदम् समायामि कामीतु मिथ्याचारा वीरमणि सिखापदम् समायामि दुषावादा वीरमणि सिखापदम् समायामि පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආස්සා පින්වත්නි නිබ්බානං පන ලෝකුත්තර සංඛාතං චතුමග්ග ඥානේන සච්චිකාතබ්බං වාන මග්ග ඵලාන මාලම්බන භූතං වාන සංඛාතාය තණ්හාය නිකම්තත්තා නිබ්බානංති පෞච්චති කියන ඒ අභිධර්මාර්ථ සංග්‍රහ පාඨයට අනුව නිවන පිළිබඳ විස්තරයකුයි අප පසුගිය දිනේ කළේ. ඒ ඒ පාඨයෙන් කියවෙන්නේ නිර්වාණය වනාහි ලෝකෝත්තර ධර්මයක්. ලෝකෝත්තරයයි කියනු ලබන නිවන සතර මාර්ග ඥානයන්ගෙන් ප්‍රත්‍යක්ෂ කළ යුතුය. ඒ වගේම මාර්ග සිත්‍ය ඵල සිත්‍ය කියන ඒ ලෝකෝත්තර සිත් අටට ඒකාන්ත වශයෙන් අරමුණු වන්නා වූ වාණයයි කියන වාණ කියලා ඒ তৃෂ්ණාවට නමක් තිබෙනවා පෙර පසු භවයන් එකට ගලපන කියන තේරුමෙන් වාන ඒකමයි වාන කියලා කියන්නේ ඒක තමයි රැහන කියලා කියන්නේ හරියට රැහනක් බඳු ඒ නිසා ඒ වාන සංඛාතාය වාණයයි කියනු ලබන තණ්හාය তৃෂ්ණාවෙන් නික්ඛම් තත්තා නික්මුණු බැවින් නිබ්බානන්ති පෞච්චි නිර්වාණයයි කියනු ලැබේ නිබ්බාන කියන එකයි නිබ්බාන කියලා හිතේ නිබ්බාන කියන්නේ නී කියන්නේ නැtei කියන එක දාණය නැති බව කියන අදහසක් එන්නේ ඒ නිබ්බාන කියලා හැදෙනවා සංදි විදියෙන් අනේ ඒ නිවන কৃষ্ণාව සහිත సంతානයකින් වගේම তৃෂ්ණාවට යටත් සංකාමයක් ඇති කෙනෙකුට කෙලස වුවද තේරුම් ගන්නට පුළුවන් කමක් නැහැ. නිවනෙහි ස්වභාවය. ඒ නිසා තමයි ඒ අන්ධ ප්‍රත්‍යඥයාට නිවන පිළිබඳව කොයිතරම් කිවත් එය තේරුම් ගන්නට පුළුවන් වන්නේ නැහැ. කල්යාණ ප්‍රත්‍යඥයා කියලා තව කෙනෙක්ට දක්වනවා. මේ කල්යාණ ප්‍රත්‍යඥයා කියන්නේ ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය පටිච්ච සමුප්පාද කියන මේ ධර්මයන් පිළිබඳව දැනගෙන තිබෙන ඒ වගේම තමන් කරන ලද භාවනාවක් නිසා මේ ස්කන්ධාදී ධාතුන් ධර්මයන් පිළිබඳ නුවණක් විදර්ශනා නුවණ තරමකින් හෝ උපදවාගෙන සිටින කෙනෙක් වෙතොත් අනේ තැනැත්තාට නිවන පිළිබඳව සාමාන්‍යයෙන් තේරුම් ගන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ නිසා තමයි මා දන්නවා ඇතැම් අවස්ථාවලදී මා නිවන පිළිබඳවම විස්තරයක් දිනක අපේ පන්තියකදී ගෙදර නිවසේ පැවැත්වෙන පන්තියකදී කළ අවස්ථාවේදී බෞද්ධයෙක් නොවන ක්‍රිස්තියානි භක්තිකයෙකුට මා කරන ලද කතාව ඔහුගේ ගෙදර සිට අසන්නට පුළුවන් වුණ නිසා ඔහු කීවේ බැරි වෙලාවත් මායේ නිවනට ගියොත් රිටර්න් ටිකට් එකක් ඉල්ලාගෙන ආපහු එනවයි. ඉතින් මෙන්නේ නිවන ඒ තරම් ප්‍රියමනාප ස්වභාවයක් නෙවෙයි මේ මමයි කියන පංචස්කන්ධය මම කොටගෙන සිටින කෙනෙකුට ඒ තරම් ප්‍රියමනාප දෙයක් වන්නේ නැහැ හේතුව මම සැප විඳිනවා කියන එකයි ප්‍රධාන වශයෙන් සිතට නැගෙන්නේ ඒ දුකයි කියන එක ඒ තරම්ම ගණනකට ගන්නේ නැහැ සැපයෙන් එය වැහිලා යනවා නිවනත් මේ ස්කන්ධ පංචකයෙන් වැසී පිළෙන ධර්මයක්. මේ ස්කන්ධ පංචකය නිසා තමයි නිවන වැසී පිළෙන්නේ. ඒ ස්කන්ධ පංචකයට සත්වයන් ඇලුම් කරන්නේ. දැන් ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒ දුක දුක් වූ ස්කන්ධ පංචකය දුක් වූ ස්කන්ධ පංචකයක් වශයෙන් නොදන්නේ නම් නුවණින් නොදක්නේ නම් ඒ තැනැත්තා අවිද්‍යාව ඇති කෙනෙක් නැත්නම් එයට කියනවා අවිද්‍යාවයි කියලා. දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං අයං විච්ඡති අවිච්ඡා. තව පුබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං පුබ්බන්තා පරන්තේ අඥානං ඉදප්පච්චේතා පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු අඥානං ඒ විදිහටම ඒ අවිද්‍යාව දක්වා දැන් මේ ස්කන්ධ පංචකය පිළිබඳව අද නැත්තම් මේ කාලෙහි පමණක් නෙවෙයි ඒ එකිනෙක කෙනා ඒ ඒ අදහස් ගත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලෙහි උන්වහන්සේගේම ශ්‍රාවකෙක් සිටියා ඒ භික්ෂුන් වහන්සේගේ නම සාති සාති භික්ෂුව ඒ සාති භික්ෂුවට අදහසක් ඇති මොකක්ද අදහස? මේ නැවත නැවත ඉපදීමයි කියන්නේ මේ සිත ඒ තැන්වලට ගමන් කිරීමයි කියන්නේ. මේ කය අසුරු කොට පවත්නා සිත ඊළඟ තැනකට යනවා. ඒ නිසා එකම සිතක් මේ එක තැනක සිට අනිත් තැනට ඒ තැනින් තව තැනකට යනවායි. ඉතින් ඒ භික්ෂුන් වහන්සේත් සමග අනිත් භික්ෂුන් වහන්සේලා කතා කළා. ඒ කතා කළාම ඔහු ඒ භික්ෂුව පිළිතුරු දුන්නේ කතාත්මා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගෙන තිබෙන පරිදි මා දන්නේ ඒ විදිහටයි. ඒකයි ඇත්ත. කියලා Taman ඒක ඇත්ත හැටියට පිළිගත්තා. ඒ භික්ෂුව කැඳවාගෙන ගියා බුදුරජාණන් වහන්සේ වෙතට. කැඳවාගෙන ගියාම බුදුරජාණන් වහන්සේ වදාළයට ඒ විදිහේ දෘෂ්ටියක් ඇති කරගෙන එය මේ තමන් වහන්සේ ප්‍රකාශ කළ දෙයක්සේ කියා තමන් වහන්සේට චෝදනා කරන්නට අභූතයෙන් චෝදනා කරන්නට එපයි. දැන් එහෙම කතාන්තර අපිට ඊයේ අහන්නට ලැබුණා මම හිතන්නේ ඈ මේ පරලෝකීය නැත්නම් අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් කරපු දේශනාවක් අපට අහන්න ලැබුණා. ඒ කියනවා විඥාණය ගමන් කරනවායි. විඥාණය ඒ විඥාණය පටිච්ච සමුප්පන්නව ගමන් කරනවා. ඒ පටිච්ච සමුප්පන්නව කියන වචනය දාපු පමණින් බුද්ධ ආගමට ගැලපෙන්නේ නැහැ. අපිට ඕන එකක් කියලා කියත හැකි ඒක පටිච්ච සමුප්පන්නවයි කියලා වන්නේ. ඒක නෙමෙයි පටිච්ච සමුප්පාදය හා පටිච්ච සමුප්පන්න කියන එක තේරුම් ගන්නට ඒ පටිච්ච සමුප්පන්න ධර්මයන්ගේ ස්වභාවය හෞත්වා සම්භන්ති හුත්වා පටිවෙන්ති කියන මෙයින් දැක්කේ. يعني මුතිදී ඇතිවීමක් හා ඇතිවි නැතිවීමක් ඒ පටිච්ච සමුප්පාද ධර්මයේ කියන එකේ ස්වභාවය ඒකයි. එතකොට පටිච්ච සමුප්පාද වන්නේ මොනවද කියලා ඊළඟට ප්‍රශ්නයක් නඟන විට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පසයි පටිච්ච සමුප්පාදේ. ඒ පටිච්ච සමුප්පාද ධර්ම කිසිවක් ඒවාට අයත් ආයුෂයට වඩා මොහොතක් පවතින්නේ නැහැ. ඒකට අපිට ඒක අපිට තේරුම් ගන්නට පුළුවන් මේ ක්‍රියාවල තිබෙන తත්වය තේරුම් ගන්නට හැකියි. ක්‍රියාවෝය කියන්නේ මොනවාද? ක්‍රියා කියන්නේ දැන් අප කියනවා කතා කරනවයි යනවයි එනවයි ආදි වශයෙන් කරන ක්‍රියා දැන් අපි මේ එසවීමයි කියන අතක් අපි ඔසවනවා. ඒ අත එසවීමයි කියන මේ ක්‍රියාව ගැන සැලකතොත් අප සාමාන්‍යයෙන් හිතන්නේ ඒක එක ක්‍රියාවක් කියලා. නමුත් එතන පවත්නේ එසවීම දැලක්. එක ක්‍රියාවක් නෙවෙයි. දැන් කෙනෙකුට කියත හැකි අඟලක් ප්‍රමාණයට අතෝසවන්නටි. තව කෙනෙකුට අඟල් දෙකක් තුනක් හතරක් එහෙම බැලුවම ඒ එක්කෙනාටම වුණා අඟලක් ඔසවන්නට ඒ කියන්නේ එක එසවීමක්. ඊළඟට ඔසවන්නට කියවම තව එසවීමක්. ඒ විදිහට මේ අඟල අඟල පුළුවන් නම් යම්තරම් කුඩා කොටස් වලට බෙදන්නට. ඒ හැම කොටසක් පාසාම මේ අපි සාමාන්‍යයෙන් අපි කතා කරන විදිහ කියන්නේ අතේ කියලානේ. ඒ අත ගමන් කරා. ඒ අතේ කියපු මොනට මොනට. අත වශයෙන් අප කියන රූප සමූහය. ඒ රූප එක තැනකින් ඊළඟ තැනට යන්නේ නැහැ. ඊළඟ තැනට යන්නේ නැහැ. මම මේ පින්නතුන්ට ඒ පිළිබඳ නිදර්ශනයක් උපමාවක් මීට කලින් දවසක කතාවකදී කීවා. මේ වැලි සිහින් වැලි සමු සමූහයක් නැත්නම් සිහින් වැලි රාශියක් කොට උරේක දාලා සිහින් වියලි එතමනේ නැති වියලි වැලි කොට උරේක දාලා ඒ කොට්ට උරේක යම් කොට්ට උරේ යම් කිසි කමයකින් හෝ ලණුවකින් යම් කිසි තැනක එල්ලා තබන. එහෙම එල්ලලා ඊළඟට ඒ කොට්ට උරේ යටින් සිදුරක් කරන. ඒ සිදුරක් කළ විට මිනිතුන් දන්නවා ඒ කොට්ට උරෙහි තියෙන වැලි ඒ කොට්ට උරේ නිසයි එහි රැඳී පවතින්නේ නැත්තම් බිමට වැටෙනවා. බර වී තිබෙන්න. ඒ දිමට බර වී තිබෙන පොට්ටුරේ නිසා මේ එහි රැඳී තිබෙන ඒ වැලි අර සිදුරෙන් ගලන්නට පහළට වැටෙන්නට පටන් ගන්නවා. සිදුරෙන්. ඈත සිට බලා සිටින කෙනෙකුට නොකඩවා ඇදහැලෙන වැලි ධාරාව දැනෙන්නට පුළුවන්. කොට්ට උරයක් නැත්නම් ඒ ඉල්ලා තිබෙන කොට්ටයක් පොළවක් කියන මේ දෙක අතරේ සිටුවාති වෙන සිහින් කෝටුවක් හැටියට පෙනෙන්න එක බැරි නෑ. ඒක මොකද නොකඩවා ඇද හැලෙනවා. මේ ඒ වෙන් වෙන් වූ වැලි කැට වෙන් කරගත හැකි බවක් දුර සිට බලන විට නැති බැරි පොට්ටුරේ සිට පොළොවට සිටුවා පිළම කෝටුවක් මෙන් දිස්වන්නට පුළුවන් එය. ඇත්තෙන්ම නම් මෙතන කෝටුවක් තිබෙනවා කියලා. නෑ එතන තිබෙන්නේ එකකට පසුව එකක් වශයෙන් නැත්නම් සමූහ සමූහ වශයෙන් මේ වැටෙන වැලි ධාරාව විසක කොටුවක් එතන නැහැ කොටුවක් එතන කෙනෙක් ඒ කොට උරය මෙහෙම වැලි ධාරාව වැගිරෙන ඒ කොට උරය ටිකක් තල්ලු කරලා දැම්මුත් ඒක මේ එහාට මෙහාට වැලෙන පරිදි මේ වැලි ධාරාව ඊළඟට දිස්වන්නේ කෙසේද? මේ යන දෙයක් හැටියට පේන. එහාට යනවා මෙහාට යනවා. එහාට යනවා මෙහාට යනවා. ඇත්තෙන්ම එය එහාට ගියයි මෙහාට ගියයි නෑ. සිදුර යම් තැනකටද පැමිණෙන්නේ එතන වැලි වැගිරෙනවා. වැගිරෙනවා වැගිරෙනවා වැගිරෙනවා. නමුත් බලා සිටින කෙනෙකුට එහාට යන මෙහාට යන දෙයක් හැටියටයි ඒක පෙනෙන්නේ. ඒ වගේ තමයි අපේ ශාරීරික ක්‍රියාව. අපේ ශාරීරික ක්‍රියා අපි පය ඔසවනකොට. එතන එසවීම වශයෙන් උපදනා රූප පුඤ්ජයක් ඉද. එසවීම වශයෙන්. ඒ එසවීම වශයෙන් පවත්නා වූ රූප පය ඉදිරියට යැවීමේදී එකක්වත් නැහැ. ඔක්කොම බිඳේ. ඒවා බිඳිලා. වෙන රූප කොටසක් අර ඉදිරියට යාම් වශයෙන් යන්නේ. ඒ ඒ ක්‍රියාවෙහි යෙදෙන්නේ. එයිනොත් එක එක රූප ගත්තොත් ඒ ඉදිරියට යන්නේ ඉදිරියට තබන්නේ අඩියක් පමණ නම් ඒ අඩිය අඟල් වලට බෙදුවොත් 12ක් වෙනවා. ඒකත් නැවත බෙදුවොත් ඊට කුඩා කොටස් වලට එනවා. ඒ වගේ රූප ඇති වෙවි ඇති වෙවි බිඳි බිඳි යාමක් මිසක එකම රූප ගුණක් අනිත් තැනට යනවා නෙවෙයි. ඒක දකින්නේ කවුද? ඒ දකින්නේ විදර්ශනා නුවණින්. විදර්ශනා නුවණ. විදර්ශනා නුවණ උපදවාගත් කෙනෙකුට එලෙසයි කෙරෙන්නේ. ඈ? ඒක ඒ විදර්ශනා නුවණින් ඒ දකින්න. ශරීරයේ පිළිබඳ ඒ ක්‍රියා. එහෙම බැලුවම ඒ ක්‍රියාවන් ඇතිවීමට හේතු තවත් දෙයක් තිබෙනවා. දැන් කෙනෙක් ගමන් කරන විට ඒ ගමන් කිරීම වශයෙන් පවත්නා මේ අපි කයයි කියා සලකන රූප ඇතිවන්නේ කුමක් නිසාද? සිත උපදින නිසා. සිතක් උපදිනවා ගමන් කිරීමට. ඒ ගමන් කිරීම වශයෙන් පවත්නා වූ රූප ඒ සිත නිසා උපදිනවා. ඒවට කියනවා අපි චිත්තජ රූප චිත්ත කිරිය වායෝ ධාතුව ප්‍රධාන කොට පවත්නා වූ රූප. අන්න ඒ විදිහට සිතයි කයයි නැත්නම් නාමයි රූපයි කියන මේ දෙක මිසක එතන සත්ව පුද්ගල වශයෙන් පරමාර්ථසේ ගන්නට දෙයක් නැති බවයි දක්වනවා. ඒ නිසා තමා බුදුරජාණන් වහන්සේ වදාළේ අර අනත්ත ලක්ෂණ සූත්‍රයේහි මෙතන දන්වන්නේ බුදුරජාණන් වහන්සේ පළමු කොට වදාළ සූත්‍රය තමයි ධම්මචක්ක පවත්තන සූත්‍රය. ඒ ධම්පත් පැවතුම් සූත්‍රය අසලා කොණ්ඩඤ්ඤ තාපසයන් නැත්තම් කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ සෝවාන් මාර්ග ඵලයන්ට පැමිණි. ඊට පසු දිනේදී වත්හාමුදුරුවෝ ඒ විදිහට පිළිගැනින් ඒ පස් නම වෙන වෙනත් දිනවලදී සෝවාන් මාර්ග ඵලයන්ට ප්‍රමුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ හැමදෙනා වහන්සේටම දේශනා කොට වදාළේ අනත්ත ලක්ෂණ සූත්‍රය. ඒ අනත්ත ලක්ෂණ සූත්‍රයේදී දක්වනවා මහණෙනි මේ රූපය රූපෙහි ආත්මයක් කියලා එකක් ඇත්තේ නම් ඒ රූපය ආබාධය පිණිස පවත්නා එකක් නොවේ. නේ ආබාධය සංගතයි. ආබාධය පිණිස පවත්නා එකක් නෙවෙයි. මේ රූපය ආත්ම නොවන බැවින් ඒ ආබාධය පිණිස පවතී. ඒ විදිහට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ පිළිබඳවම නොහස බදා. ඒ පහ එකක් කොටගෙන දැලීම නිසා තමයි මේ සත්ත්ව පුද්ගල කියන එයට වැටෙන්නේ. ඒවා වෙන වෙනම ඒවා ඒ ධර්ම වෙන් කරගත්තු. ඒ නිසානේ දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ඒ බව ප්‍රකාශ කරපු අවස්ථාවක් තිබෙනවානේ. අර වජිරා භික්ෂුණිය මාර දිව්‍ය පුත්‍රයාට සත්වයාය කියන එක පිළිබඳව තේරුම් කළේ කෙසේද? යථාපි අංග සම්භාරා හෝති සබ්බෝ රතෝ इति. එවං කන්දේසු සම්තේසු හෝති සත්තෝති සම්ති. එහෙමනේ යථාපි අංග සම්භාරා ඒ හෝති සබ්බෝ රතෝ ඉති. රතයයි කියන මේ ශබ්දය නැත්නම් රතයක් කියන මේ වචනය මේ මේ හැඳින්වීම ලෝකෙහි තිබෙනවා. ඒ කවරක් නිසාද? ඒ රතේ තිබෙන අවයව සියල්ලම එක්කොටගෙන එක විදිහකින් පිහිටුවාලු කල්හි ඊට රතයයි කියන ව්‍යවහාරයක් ලෝකයේ තිබෙනවා. ඒ වගේම මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධයන් ඇති කල්හි සත්‍යය කියන සම්මුතියක් ලෝකෙහි ඇත්තේය. සෝති සත්‍යෝති සම්මුති. ඒ විදිහටමයි එන්නේ නේ ඒ ගාථාව. ඒ වජිරා භික්ෂුණියන් ප්‍රකාශ කළ ගාථාවක් වශයෙන් සංකලිකායේ දැක්වේ. දැන් <clears throat> දැන් එයින් තේන්නේ කුමක්ද? ඒ ස්කන්ධ පිළිබඳව කතා කරන විට ඒ ස්කන්ධයන් තමයි මමයි කියන මේ ගැනීමට හේතුවන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ වදාරනවානේ. එහෙම තමයි සක්කාය දෘෂ්ටි කියන්නේ අනෙකක් නෙවෙයි. ඒවයි සක්කාය දෘෂ්ටි කියන්නේ. මමයි කියන කෙනෙක් මෙහි ඇත්තේය කියා දැනීමමයි සත්‍යය දිට්ඨිය. ඒ කියන්නේ ඒ ආත්ම දෘෂ්ටිය කියන්නේත් ඒක. ඒ සත්‍යය දෘෂ්ටිය නැතිව යන්නේ. සහ මුලින් නැති කරන්නේ. පළමු වරට නැති කරන අවස්ථාව තමයි සෝවාන් මාර්ගයට පැමිණෙන අවස්ථාව. ඒ දක්වාම සත්කාය දෘෂ්ටිය අනුසය ධර්මයක් හැටියට පවතී. සක්කා දෘෂ්ටියේ කියන එක දිඨානුසයමයි. ඒ සක්කාය දෘෂ්ටියේ යම් අවස්ථාවකදී නැවත නූපදනාකාරයෙන් ඒ සෝවාන් මාර්ග ඥානෙ දුරු කෙරේද එතෙන් සිට ඒ මොහොතේ සිට ඒ පුද්ගලයාට දෘෂ්ටි කිසිවක් ඉතිරිවන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටි කියන කිසිවක් ඉතිරිවන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඔය සක්කාය දෘෂ්ටිය නැති කිරීමට තමයි ධර්ම දේශනා කරන ප්‍රධාන ඒ සක්කාය දෘෂ්ටිය නැති කරන ඒ සෝවාන් මාර්ගය ඊට අනුකූලව ලැබෙන ඵලය බුදුරජාණන් වහන්සේ ඊටාම උසස් කොට දක්වා තිබෙන්නේ ওই කාරණේ නිසා. ඒ මොකද? සක්කාය දෘෂ්ටිය යම් තාක්කල් යම් කිසි సంతානයක අප්‍රහීන වශයෙන් පවතීද ඒ තාක්කල් ඒ තැනත්තා සිටින්නේ අපායට යාමේ ශක්තිය ඇතිවයි. අපාය ගාමී වීමේ ශක්තිය ඇතිවයි ඒ සක්කාය දෘෂ්ටිය సంతానගතව පවත්නා තැනත්තා සිටින්නේ. තමාගේ වර්තමාන తত্ত্বය දෙවියෙක් වන්නට පුළුවන්. තමන්ගේ වර්තමාන తত্ত্বය ධර්මයක් වන්නට පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ වර්තමාන తত্ত্বය සක්විති රජ කෙනෙක් වන්නට පුළුවන්. ඒ කවරෙක් වුවත් සක්කාය දෘෂ්ටි සංඛ්‍යාත වූ ඒ අපාය බීජය තමන්ගේ సంతාණයෙන් මුලිනු පුටා දමා නැත්තේ නම් ඒතනත්තා දෙදිනක හෝ අපායට යාමේ ශක්තිය ඇතිව සිටින කෙනෙක්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒ සක්කාය දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයා ගේ සක්කාය දෘෂ්ටිය තරණය කළ පුද්ගලයාගේ තිබෙන වෙනස කොයිතරම් වෙනසක්ද ඒ සක්කාය දෘෂ්ටිය තරණය කළ පුද්ගලයාගේ නැවත සංසාරෝත්පත්තිය නැවත නැවත භවයන් ලැබීම ಜಾති හතකට සීමා කරලා අටවෙනි ಜಾතියක් ඔහුට නැත්තේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. අටවෙනි ಜಾතිය. හතෙන් අවසන් කරන ඒ හත්වෙනි ಜಾතිය දක්වා හිතම ඉහළ මාර්ග ඵලයන් ලබා ගැනීම සඳහා කිසිදු වෑයමක නොයදුනා. ඒ හත්වෙනි ಜಾතියෙහිදී ත්‍ෘතිය වන්නට කලින් ඉතිරි මාර්ග ඵල සියල්ලම ලබා සංසාර ගමන අවසන් කර. එහෙම තත්වයක් සෝවාන් මාර්ගය නිසා එතනත්තාට ලැබෙනවා. එබැවින් වී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කාල සිටු පුත්‍රයා අරබයා. සල්ලි පොදියක් ලබා ගැනීමට මේ සිල් සමාදන් වුනේ බණහලා බුදුරජාණන් වහන්සේගෙන් බණපදයක් ඉගෙනගෙන දැනලා එන අදහසෙන් මේ පන්සලට ගියේ ඒ බණ අවසන් වනතුරු අහන්නට යෙදුණා. අවසන් වුණේ කොහොමද? සෝවාන් මාර්ග ඵලයන්ට දැනින. පියතුමාගේ පොරොන්දුව පරිදි බුදුරජාණන් වහන්සේ වැඩම කළ අවස්ථාවේදීම මුදල් බැඳි පියල්ල ඈ ලංකලා නු ගන්නේ නැහැ. කාරණයක් කියවන්නේ එතෙන්දී තබා බුදුරජාණන් වහන්සේ වදාළේ පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි ඵලං වරං කොයිතරම් බුදුරජාණන් වහන්සේ මේ වදාරන්නේ කොයිතරම් උසස් කොටද පතව්‍යා ඒක රජ්‍යේන මුළු පෘථිවියටම එකම රජා වෙනවටත් වඩා කියන එකයි එයින් දක්වන්නේ පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා දෙව්ලොවට යාමටත් වඩා දෙව්ලොව තිබෙන සැප මේ මිනිස් සැප ඉක්මවා පවත්තේ පිටනතුන් දන්නවනේ අර දෙවියන්ටත් ඒ සැපේ නිසා ඔවුහු මුසපත් වෙනවා ආ සිහිමුලා වෙනවා හිතා ගන්නට බෑ කොහොමද වෙන අය සැප විඳින්නේ කියලා මේ සැප දකින්නේ නැතුව නේ කියනවනේ ඒක දෙවියෙක් කීවේ ඈ මොකද්ද කියේ නතේ සුඛං පජානಂತಿ යේන පස්සන්ති නන්දනං ආවාසං නරදේවානං තිදසානං යසස්සිනං මේ තෞතිසා දෙව්ලොව නරදේවානං කියන්නේ දෙවිවරුන්ගේ වාසස්ථානය වෙන තෞතිසාවේ තිබෙන නන්දන වනය නන්දන වනය යමෙක් දැක්කේ නැත්නම් හෙතෙම සැපයන් කුමක්දැයි දන්නා කෙනෙක් නොවේ කියන එකයි දෙවියාගේ අදහස. නතේසුකම් පජානಂತಿ යේන පස්සන්ති නන්දනං ආවාසං නරදේවානං තිදසානං යසස්සෙ. ඒ අතරේ වුවත් නුවණැති දෙවිවරු සිටිනවා. ඒ නිසා නුවණ තිබෙන දෙවියෙක් ඒ මෝඩ දෙවියාට කිව්වා නතේ බාලේ පජානಂತಿ යථා අරහතං වචෝ අනිච්චා සබ්බේ සංඛාරා උපාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං රූප සමුස්සෝ එම්බල අඥානය මෝඩකන ඔබ දන්නේ නැද්ද රහතුන් වහන්සේගේ ඒ බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශය සබ්බේ සංඛාරා අනිච්ච සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි උපාදවය ධම්මිනෝ ඇතිව නැතිවන ස්වභාවය ඇතාහුයි. එබැවින්ම උපජ්ජිත්වා නිරුද්ධಂತಿ ඉපද නිරුද්ධ වෙත් නැතිද තේසං ූප සමෝ සුඛෝ එය ඒවායේ සංසිඳීම සැපේකි මේ සියලු සංස්කාර ධර්ම ඇතිවීම නැතිවීම කියන එක මේ තරම් පැහැදිලිව තිබියදී පැහැදිලිව තිබියදී මේ මරණාසන්නයටපත් නැත්නම් චුතිය සිදුවන විට ඒ සිත නැති වෙනවයි කියන එකට ඔය තරම් බිය මොකද? ඒ සිත නැති වෙනවයි. නැති වෙන එක පිළිගන්නේ නැහැ. නිරුච්ඡන්ති කියන්නේ එන මොකක් වෙනවද? නිරුච්ඡන්ති. සමහර විට මේ වෙන තුන් දන්නවනේ වාද කරන්නට පුළුවන් අය. වාදයේදී දැන් ওই විතණ්ඩ වාදීන් කියලා කොටසක් ඉන්නවනේ. ඒ විතණ්ඩ වාදීන් යම්කිසි ධර්ම කාරණයක් අරගෙන තමන්නේ වරදවාගත්ත දේ හරි බව තමාගේ කතාවෙන් ඔප්පු කරනවා. එහෙම ඔප්පු කරනවා. ඒ ඔප්පු කළ පමණින් කෙනෙක් සත්‍යයක් ප්‍රකාශ කළයි කියලා ගන්නට බෑ. බුදුරජාණන් වහන්සේ එහෙම පිළිගන්නට ඉන්නේ නෑ. නේ? මේ තක්කේ තර්කයෙන් පිළිගන්නට එපයි කියලා එකක් බලන්න. තර්කයේ නෙවේ. මේ ඇත්තෙන්ම නම් මේ ධර්මය අවබෝධයෙන් ලබන්නට ඕනේ ප්‍රත්‍යක්ෂය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වෙතට කවුරුවත් ආවම ඒ තැනත්තාට බණක් කියලා ඇතැම් විටක කර්මස්ථානයකුත් දෙන්නේ වික්ෂුන් වහන්සේලාට. ඒ මොකද? තමන් මේ ප්‍රත්‍යක්ෂ ඥානය උපදවා ගත යුතුයි. කවුරුවත් කියන නිසා නෙවෙයි. ඒ කවුරුවත් කියන නිසා පිළිගත්තොත් සමහර විටක වැරදි දෙයක් හරි කියලා පිළිගන්නට පුළුවන්. එහෙම නැත්නම් කොහොමද මේ මිත්‍යා දෘෂ්ටි ලෝකේ පැතිරෙන්නේ? මිත්‍යා දෘෂ්ටි ලෝකේ පැතිරෙන්නේ මොන කවර දෙයක අනුභවයෙන්ද? මේ කතාව නිසා. කතා කරනවා ඒ කතා කළාම තව කෙනෙක් අහනවා මේක හරි කියලා එයා පිළිගන්නවා. ඒ නිසා කියන්නේ සත්පුරුෂ සංසේවෝ කියලා. සත්පුරුෂ සංසේවෝ සද්ධම්ම සවනං යෝනිසෝ මනසිකාරෝ ධම්මාන් ධම්ම පටිපක්ඛ දැන් සමහර කෙනෙකුට සත්පුරුෂ සංසේවය ලැබුණා. සද්ධර්ම ශ්‍රවණය ලැබුණා. මේ යෝනිසෝ මනසිකාරය පවත්වන්නේ නැහැ. අනිත් එක ධම්මානුධම්ම පටිපද. මොකද්ද මේ ධම්මානුධම්ම පටිපදිය කියන්නේ? ධම්මානුධර්ම ප්‍රතිපත්තියට ඇතුළත් වන බොහෝ කරුණු තිබෙනවා. අපි මෞපියන්ට සංග්‍රහ කරනවා නම් සැලකනවා නම් ඥාතීන්ට සැලකනවා නම් සංග්‍රහ කරනවා නම් ඒකත් ධම්මානුධම්ම ප්‍රතිපatti කියත හැකියි. අපි සීල් රකින්නවා නම් ඒ ධම්මානුධම්ම ප්‍රතිපatti. නමුත් එතනින් ධම්මානුධර්ම ප්‍රතිපත්තිය සම්පූර්ණ නැහැ. ධර්මයේ කියේ මොනවාද? ධර්ම කියන එකේ අවබෝධ කළ යුතු ධර්ම තිබෙනවා. ප්‍රත්‍යක්ෂ කළ යුතු තමා තුළ උපදවා ගත යුතු ධර්ම. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි ඕපනයිකෝ කියලා කියන්නේ. ඕපනයික. උපනායනය කියන්නේ තමා තුළ ඇති කරගත යුතු ධර්ම. හා පච්චත්තං වේදිතබ්බෝ එකිනෙක කෙනා විසින් නුවණැති එකිනෙක කෙනා විසින් වෙන වෙනම දැනගත යුතු ධර්ම. ඒ මොනවාද? ඒ තමා සතර මාර්ග සතර ඵල නිබ්බාන. මේ ධර්ම සතර මාර්ග සතර ඵල කියන මේ ධර්ම තමා තුළ ඇති කරගත යුතුයි. ඒවා ඇති කරගන්නේ නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම නිසා. මේ තමා නව ලෝකෝත්තර ධර්ම. මේ බුද්ධ ශාසනය යම් දවසක පිහිටුවා වදාළේද එදා සිට මේ ශාසනය අවසන් වනතුරු ධර්මාන් ධර්ම ප්‍රතිපන්න පුද්ගලයාගේ අපේක්ෂාව වනුයේ ඒ සතර මාර්ග සතර ඵල නිබ්බාන කියන මේ ධර්මයන් සාක්ෂාත් කිරීම ප්‍රත්‍යක්ෂ ඒ ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා වූ ප්‍රතිපදාව තමයි ධම්මානුධම්ම පටිපද ප්‍රතිපදාවයි කියලා දක්වන්නේ. ධම්මානුධර්ම ප්‍රතිපදාවයි කියන්නේ ඒක. එය කොටින් දක්වනවා නම් කෙලෙසද පෙන්වන්නේ සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා. සීලය පිළිෙන්නට ඕන. එහෙම කියවම සීලය පිළිබඳ යම් යම් අඩුපාඩු තිබෙන අයත් සිටිනවා. ප්‍රත්‍යඥයා ඒ කියන්නේ අවුල් සිතක් ඇති පුද්ගලයෙක්. ප්‍රත්‍යඥයාගේ తত্ত্বය අටුවාවේ එක සූත්‍රයක් විස්තර කරන තැනකදී කියනවා උම්මත උම්මත්තකස්ස පච්චිවිය කියලා. උම්මත්තකස්ස පච්චි. පච්චි කියන්නේ පැස කියන එක. පැසේ කියන්නේ මේ මේ කූඩේ කූඩේ උම්මත්ත කස් කියන්නේ පිස්සාගේ. දැන් අපි ඔහුගේ ඔහුට නිශ්චිත බවක් නෑ යමක් තිබා. ඔහුගේ තිබෙනවා බොහෝ ශාස්ත්‍රවරුන් දිහා බලන ගතිය. බොහෝ ශාස්ත්‍රවරුන් දිහා බලන ගතිය. නමුත් මට නෝ කියන දෙයක් පිළිගත යුතු දෙයක් බලන්නට ඕනේ හරි වෙන්නටත් පුළුවන් ඔයාගේ වශයෙන් එක එක්කෙනාගේ මුහුණු බලන පුතු කිලේසේ ජනේතිති පුතුජන පුතු සත්තාරං මුඛෝ ලෝකේතිති පුතුජන පුතු සත්තාරං කියන බොහෝ ශාස්ත්‍රවරුන්ගේ මුහුණු බලන බැවින් ප්‍රත්‍යඥයි ඒක තේරුමක් කියලා කියනවා ප්‍රත්‍යඥයි අනිත් එක තමයි කෙලෙස් බරින් බර වෙලා සිටින්නේ පුතු කිලේසේ ජනේති බොහෝ කෙලෙස් උපදවන කෙනෙක්. ඉතින් ඒවා ඒ උපදවන කෙලෙස් වලට තියෙනවද සීමාවක්? එහෙම සීමාවකුත් නැහැ. එමත් නිසාද ඔහු තුල අප්‍රහීන වශයෙන් තිබෙනවා. සියලුම ක්ලේශ ධර්ම හැම කෙලෙස් ධර්මයක්ම දුරුම කිරීම වශයෙන් ප්‍රත්‍යඥ సంతානයක තිබෙනවා. ඒ නිසා වරින් වර ඒවා මතුවෙවි එනවා. ඒ ඒ කර්ම නිසා මතුවෙවි එනවා. මෙන්න මේ ප්‍රත්‍යඥ දෝෂය මුලිදු පුටා දැනිය යුතුව තිබෙන්නේ. ඒ සඳහා වූ ව්‍යායාමය උත්සාහය තමයි මේ ප්‍රතිපදාවෙන් දක්වන්නේ. ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් දක්වන්නේ. සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤු චිත්තං පඤ්ඤං ච භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝ ඉමං විජතේ යතං යඩුවෙන්ද බුදුරජාණන් වහන්සේ වදාලේ මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව තමයි. අනෙකක් නෙවෙයි. ධර්මානුධර්ම සීලේ ප්‍රතිච්ඡාය. ඊළඟට සීලයම ප්‍රධාන කොට සීලයම එකම කාරණේ කොට ගත්තොත් එයද මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. කවුරු හරි කියවොත් මම ත්‍රිසුදු සිල් රකින්නවා. ඒ නිසාම මම නිවනට ඉක්මනින්ම පැමිණේවි කියලා හිතුවොත් ඒක වැරදි. ඒක මොකද සීලයම පවණක් නෙවෙයි නිවන කරා ගෙන යන ධර්ම. තව ධර්ම දෙකක් තිබෙනවා නැත්නම් ස්කන්ධ ශික්ෂා දෙකක් තිබෙනවා සමාධි ශික්ෂා පඤ්ඤා ශික්ෂා. මේ දෙකක්. මේ දෙකත් ඕන කරනවා. සීලය කුමටද ඕන කරන්නේ? සීලය සමාධිය ඇති කර ගැනීමට නැත්නම් සීලය නැති సంతානියට සමාධිය පවත්වන්නට බෑ. උපදින්නේ නෑ. ඇති වුණත් ඒක බිඳෙනවා ඉක්මනට කැඩෙනවා. Taman කරන වැරදි වලට සිත යනවා. ඒ හේතු කොටගෙන සමාධිය දුරු වී යනවා. කැඩෙනවා, බිඳෙනවා. ඒ නිසායි සීලය ඕන කරන්නේ. සීලය සමාධියට සමාධිය ප්‍රඥාවට උපකාර. දැන් මේ උපකාරවත් බව ඇතැම් බෞද්ධයන් පමණක් නෙවෙයි. දැන් බෞද්ධයන් නම් ඒක දන්නවා. ඔවුන් බුද්ධාගම දන්න නිසා, බුදුබණ දන්න නිසා බුදුරජාණන් වහන්සේත් සමග කතාවට සෝනදණ්ඩ බ්‍රාහ්මණයක් දැනගෙන සිටි කාරණයක් කියනවා. සෝනදණ්ඩ බ්‍රාහ්මණයා කීවා බුදුරජාණන් වහන්සේට සීල පරිභාවිතා සීල පරිධෝතා පඤ්ඤා පඤ්ඤා පරිධෝතා සීලං සීලං සීලය ප්‍රඥාවෙන් පිරිසිදු කරනවයි ප්‍රඥාව ප්‍රඥාවෙන් පිරිසිදු කරනවා ප්‍රඥාව සීලයෙන් පිරිසිදු කරනවා එහෙම කියලා ඒ ඔහු අන්තිමට කියනවා යත්ත සීලං තත්ත පඤ්ඤා යක්ඛ පඤ්ඤා තත්ත සීලං සීලවතෝ පඤ්ඤා පඤ්ඤවතෝ සීලං බුදුරජාණන් වහන්සේ ඒ ඒ විදිහටම පිළිගත්තා ඒ විදිහටම පිළිගත්තා කියන කතාව එතන අන්තිම කරන්නේ සීලවතෝ පඤ්ඤා පඤ්ඤවතෝ සීලං ඒ කියන්නේ සිල්වතා නුවණැතෙක් නුවණැත්තෙකි නුවණැති තැනත්තා සිල්වතෙකි කියන්නේ නුවණ තිබෙන කෙනෙක් සිල් බිඳගන්න කෙනෙක් නෙවෙයි කියන එකයි එයින් අදහස් කරන්නේ. ඒ තරම මොකද සීලය කියන එක තමාට යහපත පිණිස පවත්නා දෙයක්. එතකොට සීල් බිඳ ගැනීම කියන්නේ තමාට අයහපත පිණිස පවත්නා දෙයක් බවට පමුණවා ගැනීම. නුවණැති කෙනෙක් නම් ඒක කරන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒක එහෙම පිටින්ම පිළිගත්තා. පිළිගෙන සීලවතෝ පඤ්ඤා පඤ්ඤවතෝ සීලං වශයෙන් දැක්කා. දැන් ඒ සීලය ඒක අපේ ධර්මයේ කියන්නේ එහෙමනේ. ශ්‍රීලං සාසනස්තච ආදී කියලා ගන්න. තව කෝචාදි කුසලානං ධම්මානං සීලංච සවිසුද්ධං ditthīච උද්ධිපා කියලා. කෝචාදි කුසලානං ධම්මානං. දැන් අපගේ මේ ශාසනය පිළිගැනීම නිසා අප ඉදිරියට දිගටම පවත්වාගෙන යා යුතු පිළිවෙත හඳුන්වන්නට පුළුවන් මොන පිළිවෙතක්ද කියලාද? කුසල පිළිවෙතක් එක්ක. කුසල පිළිවෙතක් එක්ක. කුසල පිළිවෙතක්. දැන් මේ වෙනතුන් දන්නවා. ඒ බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ පැවිද්ද ලබා ගත්තාට පස්සේ උන්වහන්සේගේ සෙවීම පිළිබඳව දක්වා තිබෙන්නේ කොහොමද? කිං කුසල ගවේසි. කිං කුසල ගවේසි. කුසල් නම් කවරේදයි සොයමින් ගියේ. මොනවාද මේ කුසල්? කුසල් කුමටද? කුසල් වලින් කෙරෙන වැඩේ කුමක්? ප්‍රධාන කාර්යය කුසලයෙන් කුමක්? අකුසල් නැති කිරීම. අකුසල් නැති කිරීම. ඒ නිසා තමයි කුසල් කියන පදය කුසල කියන පදය විග්‍රහ කොට ඊට නිර්වචන දැක්වීම වශයෙන් මේ විග්‍රහයෙන් කියන්නේ කුච්චිතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති කම්තෙන්ති විද්ධංසෙන්ති තී කුසල පිළිකුල් කටයුතු ලාමක වූ ඒ අකුසල ධර්ම සලවන කම්පා කරන විනාශ කරන ධර්මවලට කුසල්යයි කියන්නේ දැන් අපි කුසල් උපදවා ගන්නෙමත් නිසාද අකුසල් ඉපද අපගේ సంతානයේ කෙලස වැරදි ක්‍රියා වැරදි කී වැරදි සිටීම් වලින් වළක්වා ගැනීම සඳහා කුසල් නැති විට සිදුවන්නේ ඒකයි කුසල් නැති විට අකුසල් උපද ඒ අකුසල් උපදින අවස්ථාවවලදී අප කියන අප කරන අප සිතන ඒ හැම දෙයක්ම ධර්ම වශයෙන් අකුසල් හැයි දක්වත දක්වත ඇති වුණා නැත්නම් අකුසල් සිත් මේ උපද කරන ක්‍රියා වශයෙන් දක්වන්නට පුළුවන්කම තිබෙතත් ලෝක සම්මතියේ හැටියට ඒ බඳු පිළිගැනීමක් නැහැ නෑ ලෝක සම්මතියේ හැටියට එහෙම නැන්නේ අපි සමූහයක් එකතු වෙලා මෙතන මේ විදිහේ කතාවක් කරනවා වෙනුවට වෙනත් විදිහේ කතාවල් කරමින් උසුළු විසුළු පාමින් hina වෙමින් දඟලමින් කයකෝ දසමින් සිටින සිටිනවා නම් එහෙම අවස්ථාවකදී මේ අය උපදවා ගන්නේ අකුසල්ලෙයි කියලා කවුද කියන්නේ? කවුරුත් කියන එක නෑ. ඒ එහෙම අවස්ථාව අපට කොයිතරම් තිබේද? එහෙම අවස්ථාවවලදී අපි ඒ වායේ තිබෙන අකුසල බලක් දකින්නේ නෑ. ඒ මොකද සම්මතයේ හැටියට එකල යුත්තක්. කළ යුත්තක්. හැටියටයි ගන්නෙ. ප්‍රිය සංభాෂණයක් කියන. හොඳ විනෝද වෙමින් කරන කතා. නමුත් ඔය අතරේ ලෝභය උපදින. සමහර විටක ඒ අතරේම තව කෙනෙකු පිළිබඳවත් කාරණයක් ඉදිරිපත් කරනවා. එතන ඉන්න පිරිස ද්වේෂයෙන් දැවෙනවා ඊළඟ. දැවෙන. ඉතින් එහෙම ඒවා කෙනෙක් පිළිගන්නවද මේ කතා නොකළ යුතු ඒවා නැත්නම් අපිට පෞසිදු වෙන ඒවා එහෙම හිතන්නේ නැහැ. අනේ ඒ නිසා තමයි කුසල්ලී කියන ඒවා තේරුම් ගන්නටත් අමාරු දෙයක්. ඒ කුසල පැත්තට සිත හැරෙන්නේ නැත්නම්. අනිත් අය හිතන්නේ වුන් කරන එකේ මොකද්ද තියෙන වරද? අපි මේ සිතුව මෙහෙම සිතුවට ඇති වරද කුමක්ද? මෙහෙම කීවට ඇති වරද කුමක්ද? මෙහෙම කළාට ඇති වරද කුමක්ද? එහෙම එයා දකිනවා. නමුත් ඒ වරද වරදක්සේ දකින්නේ කවුද? නුවණැත්තා කිව්වේ නිසා පඤ්ඤවතෝ සීලා. නුවණැත්තා ඒක දකින්නේ. ඒ දැකීම හේතු කොටගෙන හෙතම සිල්වත් වෙනවා. ඒ සිල්වත් බව කියන්නේ කය වචන සිත කියන තුන්දරේ. ඒ සිත නෙවෙයි කය වචන කියන දෙකේ. ඒ සිත නැතුව ඒක කෙරෙන්නේ නැහැ. සිත නැතුව. සිතේ හටගත්තා කය වචන කියන මේ දෙක සීලයෙන් රැක ගන්නවා. ඒ රැක ගැනීම හේතු කොටගෙන හෙතෙම සිල්වතෙක් ඒ සීලය ඊළඟට සමාධිය උපදවා ගැනීමට උපකාරයි. උපකාරයි. සමාධිය කිය කුමකද? සමාධිය කියේ සිත නීවරණයන්ගෙන් වෙන් කර ගන්නා සිතේ එකඟ බවට සමාධිය නීවරණ නිසා තමයි සිත ඒනේ අතට ඇදී යන්නේ. අනිත් ඒ කාමච්ඡන්දය කියන එකෙන් ඒ කාමච්ඡන්දය කියන ලෝභය, රාගය. ව්‍යාපාදේ කියන තරහව, ද්වේෂය. තීන මිද්දේ කියවේ කුසලයට සිත යැවීමට තිබෙන අමාරු බව නැත්නම් මෙලි බව. අරති නන්දි අරති තන්දි විජම්බිදා භක්ත සම්මදෝ කියලා එහෙම දක්වන්නේ. ඒ තමයි තීන නිද්ද. උද්දච්ච කුක්කුච්ච අකුසල් සිතෙහි උපදනා වූ නොසන්සුන් බව උද්දච්චය කුක්කුච්චය කියන්නේ තමා කළ වැරදි ක්‍රියා පිළිබඳවත් නොකළ හොඳ දේ ගැන ඇතිවන්නා වූ පසුතැවිල්ල විචිකිච්ඡාවේ කියන්නේ සැක නොකළ යුතුය දේවල් පිළිබඳව ඇතිවන්නා වූ සැකය. සැකයට පාත්‍ර නොවිය යුතු දේ පිළිබඳව ඇතිවන්නා වූ සැකය. අනේ ඒවා යින් ඒ නීවරණයන්ගෙන් සිත නැවත නැවත යුක්ත වෙනවා නම් ඒ සිතේ නෑ සමාධිය. ඒ නිසා සමාධිය විස්තර කරන තැන විසුද්ධි මාර්ගයේම කියනවා කුසල චිත්ත ඒකග්ගතා සමාධිය. කුසල් සිතෙහි ඇතිවන්නා වූ එකඟ බව සමාධිය. කුමක්ද පඤ්ඤා කියන්නේ? පඤ්ඤා කියන්නේ පඤ්ඤාව තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒ සම්‍යක් දෘෂ්ටිය. මේ ප්‍රභේද පිට. සම්‍යක් දෘෂ්ටියේම තිබෙනවා ප්‍රභේද. දැන් අප කර්මයක් කර්මඵලයක් කියන මේ දෙක පිළිබඳව ඇති කරගත් යම් නුවණක් අපට ඇත්තේ නම් ඒද සම්‍යක් දෘෂ්ටි. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං. යනුවෙන් දක්වා තිබෙන පරිදි ඒ සම්‍යක් දෘෂ්ටිය යමෙකුට ඇත්නම් ඒ තැනත්තා කම්මස්සගත සම්මාදිටියෙන් යුක්ත කෙනෙක්. කම්මස්සගත සම්මාදිටියේ කිවේ අතිබින්නම් අතිහිත්තං අතිහිතං අතිසුගත දුක්ඛතානං අම්මානං ඵලං විපාකෝ අත්‍යයන් ලෝකෝ අතිපරෝ ලෝකෝ අතිසත්තා උපපාතිකා අත්ති මාතා අත්ති පිතා අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මාපටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදින්ති යන්නේ දැක්වෙන දසවස්තුක සම්‍යක් දෘෂ්ටිය ඒක කම්මස්සගත සම්‍යක් දෘෂ්ටිය ඒ සම්‍යක් දෘෂ්ටිය බෞද්ධ නොවන අයට පවතින්නට පුළුවන් සම්‍යක් දෘෂ්ටිය. ඒ බෞද්ධ ගමකට ඕනේ නෑ ඒ කම්මස්සගත සම්‍යක් දෘෂ්ටිය ඇතිවන්න. බුද්ධ ආගමේ ඉගෙනගෙන තරමේ පිරිසිදු කර්ම කතාවක් ඒ දෘෂ්ටියේ නැති වුණා ඔව්හු කර්මයේ පිළිගන්නා අයනම් කම්මස්සගත සම්මාදිට්ඨිය පිටි අය තියාගන්නට ඕන. මා එහෙම කීවේ සමහර තමාගේ කිසිදු සම්බන්ධ වීමක් නැතිව සිදුවන්නා වූ දේවල්ද තමා කරන කර්මයන්සේ ගන්නවා. තමා ඇවිදගෙන යන විට කෑගී සතුන් මැරුණොත් ඒද තමා කළ පාප කර්මයක්සේ ගන්නා අයසි. එහෙම කර්මයේ පිළිබඳ ඉගැන්වීමක් බුද්ධ ආගමේ නැහැ. ඒ නිසා තමයි චේතනාහං වික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියන මේ ඉගැන්වීම බුදුරජාණන් වහන්සේ කළේ. ඒකෙන් කර්ම කතාව බොහෝම හොඳ ස්ථිර පදනමක තපීටි වෙනවා. ඒ කියන්නේ නැත්නම් අපි කෙනෙක් ඊට සම්බන්ධ යෝගී සිතක් ඇති වුණත් වුණත් ඒ පිළිබඳව ඔහු කර්මයකින් බැඳෙනවයි කියවම ඒක ඒක යුක්ති යුක්ත නැහැ නේ. නෝන කතාවක්. අනේ ඒ ඒ කම්මස්සගත සම්මාදිට්ඨිය. නමුත් ඒ තරම් පිරිසිදු නුණා ඔවුන්ට ඒ කම්මස්සගත සම්මාදිට්ඨිය තිබෙනවා. ඒක නෙවෙයි බුද්ධ ආගම කාලෙහි ඇති කරගත යුතු සම්මාදිට්ඨිය. අබුද්ධෝත්පාද කාලවලත් බුදු කෙනෙකු ලෝකෙහි පහළම වී වෙනත් අයගේ ඉගැන්වීම් ලෝකෙහි පවතින කාලවලත් ඒ කම්මස්සගත සම්මාදිට්ඨිය තවතුනා. බුදු කෙනෙකු ලෝකෙහි පහළ වූ කල්හි ලෝකයා ඇති කරගත යුතු සම්‍යක් දෘෂ්ටිය නම් කුමක්ද? සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය. සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍යයන් අවබෝධ කිරීම පිණිස පවත්නා වූ සම්‍යක් දෘෂ්ටිය. ඒ චතුරාර්ය සත්‍යයන් අවබෝධ කිරීම පිණිස පවත්නා සම්‍යක් දෘෂ්ටිය තමයි විදර්ශනා සම්‍යක් දෘෂ්ටිය කියන්නේ. ඒ තමයි විදර්ශනාව. විදර්ශනාවෙන් කරන්නේ සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය. ද විදර්ශනා කරන්නේ මොනවද? විදර්ශනාවට විදර්ශනා භූමියක් ඉදෙනවා. විදර්ශනා භූමිය. ඒ විදර්ශනා භූමිය අනිකක් නෙවෙයි. ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය කියන මේ ධර්ම තමයි විදර්ශනා භූමිය. ඒ ධර්ම මම කියාවත් මගේ කියාවත් නෙවෙයි ඉතින්නන්නේ. ස්කන්ධ බුදුරජාණන් වහන්සේ ස්කන්ධය ඔය කියලා වදාරනවා. පංචස්කන්ධා රූපස්කන්ධෝ වේදනාස්කන්ධෝ සංඥාස්කන්ධෝ සංඛාරස්කන්ධෝ විඤ්ඤාණස්කන්ධෝ පංච උපාදානස්කන්ධා රූපෝපාදානස්කන්ධෝ වේදනෝපාදානස්කන්ධෝ සංඤූපාදානස්කන්ධෝ සංඛාරූපාදානස්කන්ධෝ විඤ්ඤාණූපාදානස්කන්ධෝ ඒ ස්කන්ධ වශයෙන් වදාළ විසක එතන සත්‍යය කියලා වදාළා. නමුත් බුදුරජාණන් වහන්සේ සත්‍යය ගැන වදාරලා නැද්ද? නෑ වදාරලා තිබෙනවා. මම මේ පින්වතුන්ට කියන්නට ඇති අභිධර්මයේම තිබෙනවා එක ප්‍රකරණයක්. පුද්ගල පඤ්ඤප්ති ප්‍රකරණය කියලා. එතන එන්නේ ධම්ම සංගමයේදී ධර්ම සියල්ලම වෙන්කොට බෙදෙනවා. ඒවායේ තිබෙනවා එකක් විභජ්‍ය වාදයක් නැත්නම් බෙදීමක් තිබෙනවා. තව තැනක එකතුවකුත් තිබෙනවා. එකතුවකුත්. දැන් ධර්ම බෙද බෙදා දක්වනවා. යස්මින් සබේ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හෝති සෝමනස්ස සාගතං ඥාන සම්පයුත්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පුට්ඨබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්බ තස්මින් සමේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති විතක්කෝ හෝති විචාරෝ හෝති ඔය ආදි වශයෙන් ඒ ඒ ධර්ම වෙන්කොට උන්වහන්සේ දේශනා කරනවා මොකක් පිළිබඳවද එක සිතක් පිළිබඳව යස්මින් සමේසෝ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හෝති සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත. අපි ඉගෙන ගත්ත එක සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික සිත. ඒ සිතයි ඒ සිතෙහි අට ගන්නා ධර්ම වහන්සේ දෙද බෙදා වෙන් වෙනකොට දේශනා කරා. ඉතින් මේ දෙද බෙදා වෙන් කරන ලබ ඒ ධර්ම මොන ගොඩටද වැටෙන්නේ? ගොඩක් වශයෙන් ගත්තම විඥානස්කන්ධෝ කියන එකට ඒ සිතත් අර පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති ආදි වශයෙන් දැක්වූ ඒ ධර්ම වලින් චෛතසික කියන ඒවා වේදනා වේදනා ස්කන්ධයට සංඥාව සංඥා ස්කන්ධයට පස්ස ආදී ඉතිරි චෛතසික සංස්කාර ස්කන්ධයට අර සිත විඥාන ස්කන්ධයට ඇතුළු කොට දක්වනවා ඊළඟට අරමුණු වශයෙන් ගත්ත ධර්ම තිබුණානේ. රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා. අරමුණු එයින් රූපාරම්මණ ශබ්දාරම්මණ ගන්ධාරම්මණ රසාරම්මණ පුට්ඨබ්බාරම්මණ කීවේ රූපස්කන්ධයට ඇතුළත් ධර්ම. ධම්මාරම්මණේ කියන එයට මේ ගොරෝසු රූප හැර තිබෙන සුකුම රූපේ කියලා කොටසක් තිබෙනවා. ඒවත් ඇතුළත් වෙනවා. පසාද සුකුම රූප චිත්ත චේතසික නිබ්බාන පඤ්ඤාප්ති කියන ඒවාට ධම්මාරමණ ඇතුළත්. ධම්මාරමණේ අන්න ඒ ධම්මාරමණේ සුකුම රූප තිබෙනවා. ඒ සුකුම රූපය ප්‍රසාද ආදී ඒ රූප සමූහයක්ද අනිත් ඒවා තමයි ධම්මාරමණයට ඇතුළත් වන්නේ සිතුයි චෛතසිකයි නිවනත් අරමුණු කරමින් සිත් උපදිනවා නිවන ඒ නිසා ධම්මාරම්මණයටයි ඇතුළත් අනේ එහෙම ධර්ම තිබෙනවා නමුත් නිවන නම් ස්කන්ධ නිරුක්තයි ස්කන්ධ වලට ඇතුළත් වන්නේ නැහැ අතීත වර්තමාන අනාගත කියන කාල බෙහෙදයට ඇතුළත් නොවන ධර්මයක් වන බැවින් නිවන ස්කන්ධයන්හි ඇතුළත් කොට වදාරලා නැහැ ස්කන්ධයන්ගෙන් විදුලි මුක්තයි අනිත් ධර්ම ස්කන්ධයන්හි ඇතුළත් කොට දක්වනවා එහෙම තමයි ඒ ස්කන්ධයන් ස්කන්ධ වශයෙන් නොගෙන ඒ ස්කන්ධය මමය කියා හෝ මගේය කියා ගැනීම සක්කාය දෘෂ්ටි වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. එහෙමනේ වදාරන්නේ. රූපය අහං රූපං මම රූපං ති අහං රූපං මම රූපං ති පරිත්තත්ථායිනෝ තං රූපං විපරිණමති ආදි වශයෙන් අර නකුල පිටු සූත්‍රයේදී බුදු ඒ සරියුත්ථම්බුරු දේශනා කරනවා බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයට අනුකූලව අහං රූපං මම රූපං කියලා රූපය මමයි නැත්නම් රූපය මගේයි කියලා දැඩිසේ ගන්න. එහෙම ගත් තැනත්තාගේ රූපය තමා කියලා ගත්ත ඒ රූපය විපරිණමති විපරිණමති කියන්නේ වෙනස් වෙනවා වෙනස් වෙනවානේ සීත සීතේන පිරුප්පති උන්නේන පිරුප්පති jigacchāya පිරුප්පති පිපාසාය පිරුප්පති දන්සමකස වාතාතප සිරිංසප සම්පස්සේන පිරුප්පති ඒ ඒ තමයි විපරිණාමය විපරිණාමය එහෙම වුණාම ඒක තමාට අදාහ ගන්නට බැරි කාරණයක් වෙනවා ඒ නිසා මොකද වන්නේ මහා දුකකට කනගාටුවකට ශෝකයකට පත් වෙනවා. අනේ මට මොකද වුනේ මගේ අත, පය ආදිය අවසංග වෙනවා. එහෙම වුණාම මේ මමයි කියාගත්ත මේ ශරීරය විශේෂිත පාදයේ තියෙන මේ ශරීරය මම නොවේ කියලා හිතාගෙන හිටියානම් ඒ අමාරුවට වැටෙන්නේ නැහැ. නමුත් මමයි කියලා ගත්තේ. ඒ නිසා ඉතින් ඒ දර්ශනය, ඒ දැකීම තහවුරු වන ප්‍රත්‍යක්ෂ වන මොහොතේ වශයෙන් දක්වන්නේ ලෝකෝත්තර නුවණ උපදවා ගන්නා සෝවාන් මාර්ග ඵලයන්ට පැමිණෙන අවස්ථාව. ඒ අවස්ථාව වනතුරු කෙනෙක් තවත් කෙනෙකු කියන දෙයක් නිසා යම් පිළිගැනීමක් කරනවා. නමුත් සෝවාන් වූ කෙනෙක්ට මොකද තත්ත්වය දක්වන්නේ? අපරප්පච්චය කියලා දක්වනවා. අපරප්පච්චයෝ කියලා කියන්නේ ඉස්සෙල්ලා නම් පරප්පච්චය. පරප්පච්චය කියන්නේ මොකක්ද? පර කියන්නේ අනු, අන්‍යයන්. අන්‍යයන් කියන දෙයක් අහලා ඒ අනුව ඇති කරගත් හැඟීම් නැති කෙනෙක්ව සිටිය. තවත් විදිහකින් කියනවා නම් හෙතෙම නිවන ගැන වුවද විශ්වාස කළේ, ඇදහිුවේ, පිළිගත්තේ බුදුරජාණන් වහන්සේ වදාළ නිසා. නමුත් දැන් සෝවාන් මාර්ග ඵලයන්ට පැමිණි තැනැත්තා නිවනක් ඇත්තේය කියලා පිළිගන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ නිසා නෙවෙයි. ඒ නිර්වාණය Taman ප්‍රත්‍යක්ෂ කළ නිසා. ප්‍රත්‍යක්ෂ. ඒකයි අපරප්පච්චේ කියන්නේ. ඉතින් අන්නේ ඒ අපරප්පච්චේ කියන ඒ தത്വයට ඒ තැනට එන තුරු අපිට වෙන මොන මොකක්ද තියෙන පිහිට. අපේ මේ தത്വයට එන තුරු බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපගේ සම්පූර්ණ විශ්වාසය ශ්‍රද්ධාව පවත්වලා ඒ ධර්මයට අනුව පිළිපදින්නට ඕන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සද්ධා ධනය විස්තර කරන තැනදී ඉද වික්කවේ අරිය ශාවකෝ සද්දෝ හෝති. සද්ධාති තථාගතස්ස බෝධි. ඉති පිසෝ අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාරං බුද්ධෝ භගවා ඒක වඩා සද්ධාති තථාගතස්ස බෝධි තථාගතස්ස බෝධි කිවි චතුරා ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය සර්වඥතා ඥානෙ සම්්‍යක් සම්බුද්ධත්වය ඒ නිසාම උන්වහන්සේගේ පවත්නාය ගුණ අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා ඒ ඒ ගුණයන්ගෙන් දක්වන වෙන කිසිදු කෙනෙක් නැහැ. පච්චේක බුද්ධයි කියන පසේ බුදුරජාණන් වහන්සේවත් ඒ ගුණයන්ගෙන් දක්වන්නේ නැහැ. එහෙම දක්වන්නද බැහැ. ඒ බැරිමත් නිසාද සර්වඥ වූ බුදුරජාණන් වහන්සේලත් අවබෝධය වෙන කාටවත්. ඒ නිසා තමයි උන්වහන්සේ නිර්වශේෂ වශයෙන් දැනවදාලයි සර්වාකාරයෙන් දැනවදාලයි ආදි වශයෙන් කියන්නේ. එහෙම කරන්නට පුළුවන් වූයේ මක් නිසාද? උන්වහන්සේගේ නුවණ, උන්වහන්සේ උපදවාගත් නුවණ, ආශ්‍රවක්ෂය කර ඥානය. උන්වහන්සේට උපදින ආශ්‍රවක්ෂය කර ඥානය. අනිත් රහතන් වහන්සේටත් උපදින ආශ්‍රවක්ෂය කර ඥානය. ඥාන වශයෙන් ගත්තම ආශ්‍රවක්ෂය කර ඥානය. ඉතින් වෙනස කුමක්ද? රහතන් වහන්සේ ආශ්‍රවයන් ක්ෂය කළාට සංසාරයේ ඇති කරගෙන ආපු පුරුදු කෙලස් පුරුදු මේ ආශ්‍රවක්ෂය කර ඥානිය උපදවා ගැනීම නිසා විසඳවන්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේට ආශ්‍රවක්ෂය කර ඥානිය පහළ වීමේදී සවාසනා සකල ක්ලේශයන් ප්‍රහීන වෙනවා. අනේ සවාසනා සකල ක්ලේශයන් ප්‍රහීන කිරීමේ අනුභවය නිසා තමයි අරහත් මාර්ග ඥානයට අනුකූලව වහන්සේට අරහත් ඵල ඥානය උපදිනවා. ඒ විමෝක්ෂයට අවසානයේදී ලැබෙන නුවණ තමයි සර්වඥ තාඥා. ඒකේ වහන්සේට හැමතිස්සෙම තිබෙන නුවණක් නෙවේ. වහන්සේ සර්වඥතා ඥානයෙන් යුතුව හැමතිස්සෙම කනවා බොනවා යනවා එනවා ඇවිදිනවා කතා බස් කරනවා. එහෙම නෙවේ. උන්වහන්සේට ඒ සර්වඥතා ඥානය යොදාගෙන යමක් පිළිබඳව දැනගත යුතු නම් අන්න ඒ අවස්ථාවේදී ඒ නුවණ උපදිනවා. ඒ නුවණද වෙනත් රහතන් වහන්සේ නමකට ලැබෙන සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත සංඛාරික සිත ක්‍රියාසිත සසංඛාරික ක්‍රියාසිත ආදී වශයෙන් ක්‍රියාසිත තිබෙන්නේ ඥාන සංප්‍රයුක්ත අන්නේ ඒ ඥාන සංප්‍රයුක්ත ක්‍රියාසිතෙහි ලැබෙන ප්‍රඥා චෛතසිකයමයි සර්වඥතා ඥානයේ වශයෙන් උපදින්නේ. ලෝකෝත්තර නෙවෙයි. ලෞකිකයි. ඒ සර්වඥතා ඥානය. ලෝකෝත්තර ඥාන තිබෙන්නේ අටයි. ඊට වැඩි ඥාන නැහැ. ලෝකෝත්තර ඥාන තිබෙන්නේ අටයි. ඒ ලෝකෝත්තර ඥානයෙන් දැනගන්න සීමාවක්ද තිබෙනවා. ඒ සීමාව ඉක්මවා දැනගැනීමේ ශක්තියක් ලෝකෝත්තර ඥානයන්ට නැහැ. මොකද්ද සීමාව? නිවන. නිවන අරමුණු කොටයි ලෝකෝත්තර නුවණ උපදින. ඉන් එහා දෙයක් අරමුණු කිරීමක් ලෝකෝත්තර නුවණින් කෙරෙන්නේ නැහැ. අනිත් නුවණ සියල්ලම ලෞකිකයි. ලෞකිකයි. ඒදු බුදුරජාණන් වහන්සේට ලැබෙන ඒ ਸਰවඥතා ඥානෙ කාමාවචරය ඥාන සංප්‍රයුක්ත ක්‍රියාසිතෙන් ලැබෙන ප්‍රඥා චෛතසිකය. ප්‍රඥා චෛතසිකය. ඒ නිසා මේ පින්නතුන් කොයි අවස්ථාවකදීවත් ඒ නුවණ පිළිබඳව වැරදි උත්තරයක් දෙන්නට එපා දවසක් එක් හාමුදුරුවක් දුන්නා වගේ සර්වඥතා ඥානය ලෞකිකද ලෝකෝත්තරද කියලා ඇහුවම එකවරටම ලෝකෝත්තරේ කියවා ටිකක් කල්පනා කරලා බලන්න ඒ මේ කලබල වෙන්න ඕනේ නැහැ හරි උත්තරේ දෙන්නේ දෙන්නේ ඉස්සෙල්ලා දුන්න උත්තරේ වැරදි ඇති කියලා ලෞකිකයේ කිවා දෙන්දි දැන් උත්තර දෙකක් දීලා තිබෙනවා ඒ නිසා මොකක්ද හරි එක දෙන්දි කිවලු ලෞකික ලෝකෝත්තරේ ඉතින් එහෙම කියන්නේ නැතුව සර්වඥතා ඥානය ඒකාන්තයෙන්ම ලෞකික ලෝකෝත්තර ඥාන තිබෙන්නේ අටයි ඒක ධර්මයේ හොඳට පැහැදිලිව තියෙනවා අනිත් ඔක්කොම ඥාන ලෞකික ඉතින් පින්වතුනි අපට මේ මේ විදිහේ අවස්ථාවක් ලැබී තිබීමත් බොහොම සැලකිය යුතු කරුණක්. ධර්මය කියා දෙන්නට ධර්මය අසන්නට. දැන් ධර්මයේ නමින් බණ කියනවයි කියලා ඇතම් විටක කෙනෙකුට පැයක් තුල අසන්නට ලැබෙන්නේ මොනවද? සමහර දේශකයන් වහන්සේලා ගමන් විස්තරයි කියන්නේ. තමන්ගේ ගමන් විස්තර. ඉතින් මොකක්ද මේ වැඩි? ගමන් විස්තරයක් අහන්නට බණ අහන්නට එන්නට ඕනේ. ඒකට වෙනම තැනක් තියෙත හැකියි. ගමන්ගේ ගමනක් විස්තර කරන්නට ඒකට අසුවල් ගමන පිළිබඳ විස්තරයක් කියනවායි කියලා ඒ විස්තරයක් කරනවා. මේ කාලය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් තමයි මේ ධර්මයේ කියාවේ. ඒ කියා දෙන විට ධර්මයේ පිළිබඳව එක්තරා මේ තියෙනවා Taman පිහිටා සිටින්නට ඕන යම් ධර්ම සමුදායක් තිබෙනවා. යටත් පිරිසෙයි මේ කාරණේවත් හිතන්නට ඕනේ. මොකද්ද? ආදින්හි සීලං දස්සෙය මජ්ජේ මජ්ජේ මග්ගං විභාවේ විභාවේ පරියවසානං නිබ්බාන ඒසා කටික කටික සම්පිතිය. ධර්මදේශකයා විසින් පිළිතා සිටිය යුතු කරුණු තුනක් පිළිබඳව එහි කියනවා. මුලදී කියන්නටය සීලය පිළිබඳව. ආදින්හි සීලං දස්සෙය මැජ්ජේ ඒ කතාවේ දේශනාවේ නැදදී මග්ගං තමා යායුතු මඟ පිළිබඳව විස්තර කරන්නේ. පරියෝසානම් නිබ්බාණං අවසානයේදී නිවන පිළිබඳව කියා දෙන්නට. ඒසා කතිත කටික සංසිති. මේ තමා කටිකයා පිහිටා පිහිටිය යුතු